අවසරයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 116 වෙනි භාවනා වැඩමුළුවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඊයේ හවස ඒක සම්බන්ධයෙන් යෝගාචර පිරිසට නිසරණණේ වෙනුවෙන් උපස්ථාන එහෙම නැත්නම් සැලකිලි තුනක් ලැබිලා තියෙනවා. දේ අද උදේ සිල් සමාදන් කරා. ඊයේ හවසේ කමඨහන් පිළිබඳ උපදේශපත්‍රිකාව ලැබිලා තියෙනවා. අනිතික වැඩමුළුවේදී තිබිය යුතු ඇතුම් පැවතුම් කියලා දීලා තියෙනවා. ඉතින් කාට හරි මේ තුන සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අවස්ථාව කරගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඊට අමතරව තමන්ගේ භාවනාව පිළිබඳව තියෙන කමඨහං සුද්ධ කිරීමත් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් කමඨහං සුද්ධ කිරීමක් කියන අන්ත තුනම මේකට අනංගු වෙනවා. ඒ වගේම අපි පසුගිය වැඩමුළු දෙක තුනේදීම ඒ ලියන ප්‍රශ්න සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඊටාම් වැදගත් තීන්දුව රාශියක් කරන් තිනවා. ඒක නිසා දැන් අපට ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙලේ සං නිවේදනය ගනුදෙනුව වෙනතට වඩා බොහොම ඍජුව සිද්ධ වෙනවා. ඉතින් පළවෙනි දවසේ නිසා මම ඒත් ඉල්ලා හිටිනවා. Tamange තියෙන සිල්පද පිළිබඳව හෝ කමඨහන් වார்த்தාව නැත්නම් උපදේශ පිළිබඳව හෝ මේ මධ්‍යස්ථානයෙන් දෙන විවස්ථාවල් එහෙම නැත්නම් ඇවතුම් පැවතුම් පිළිබඳව හෝ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒක මේ අවස්ථාව කරන ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් ඒ සඳහා කැමති නම් ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් සභාවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉදිරිපත් කරන ප්‍රශ්න ඔක්කොම වැඩමුළු නායිකාව නැත්නම් නායකයා විසින් කියවලා වර්ගීකරණය කරලා තමයි ඉදිරිපත් කරන්නේ. යම් ආකාරයකට ඒක අපේ මට්ටමට කියන විදිහට ඉදිරිපත් වෙලා නැත්නම් වැඩමුළු සංවිධානය විසින් ඒ ලියන කෙනාට උපදෙස් දෙනවා. හොඳයි කියලා හිතන ප්‍රශ්න නැත්නම් අපේ සාකච්ඡාට පිළිසට තැනට ගැළපෙන ප්‍රශ්න විතරක් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මම ඉල්ලා හිටනවා මගේ මේ කිටි හඳුනා දීමෙන් පස්සේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි ස්වාමින් වහන්ස ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව මම ආස්වාස ඇතුළු වන බවත් ප්‍රාස්වාස පිටවන බවත් බැලුවෙමි ආස්වාසය කරන විට එය නාස්පුඩු වල ගැටෙන බව මනාව තේරුම් තේරුණි ආලෝක ධාරාවක් දක්නට ලැබුණි එහෙත් මෙසේ සිටිය හැකි වූයේ ස්වල්ප වේලාවකි ආස්වාසය ප්‍රාස්වාසය නොදැනිනි කොතෙක් උත්සාහ ගත්තත් නැවත ආස්වාසය ප්‍රාස්වාසය දැනෙන තත්වයට පත්වීමට නොහැකි විය. මේ පිළිබඳ මගේ සිතට මහත් කනගාටුවක් ඇති විය. මේ පිළිබඳව උපදේශයක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඊළඟට ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. අපි මේක ඉවර කරමු. එතකොට මේකේ තියෙන විදිහට කාරණා දෙක තුනක් පැහැදිලි කර ගන්න ඕනේ. එකක් තමයි ආනාපානේ වැටහිලා නොවැටහින තත්වයක් නම් තියෙන්නේ මේක පිළිබඳ වෙන සැකේ නැතිකරන්න අනිශ්චිත භාවය නැතිකරන්න බිය නැතිකරන්න එකම දේ තමයි පේන වෙලාවේදී ආනාපානේ පේන්නේ ටික වෙලා ඒ ටිකේ විතර ලියන්න ඕනේ මේක එක විතරක්වත් ලියලා නැහැ පේනවයි කියලා තියෙනවා හොඳට පේනවයි කියලා තියෙනවා නමුත් ඒ විස්තරේ නැහැ දෙක ආනාපානේ නැතිවීම තමයි භවනා දියුණුව කියන්නේ ඒක බයක් කරගෙන පැකිලීමක් කරගෙන ප්‍රශ්නයක් කරගෙන ඒක නිසා වෙනස් වෙන්න කැමති නැති නිත්‍ය සංඥාවේ ඉන්න කෙනෙක්ගේ ප්‍රකාශයක් මෙතන තියෙනවා. පේනානපයින් නොපෙනෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්, පුංචි වෙන්න පුළුවන්. කොයි එකත් විපරිණාමී ලක්ෂණයක්. ඉතින් මේ විපරිණාමයට බයේ භවනා කරනවනම් ඒක ඉතින් ලොකු බීතිකාවක් වෙයි. මේ අපි භාවනා කරනකොට අපිට පේන්නේ ඒ කර්මවලක හිත තියන්නේ ඒක දිහා බලනකොට වෙනස් වෙන බව. වෙනස් වීමේ එක ගතියක් තමයි පෙනිච්චදී නොපෙනී යන්නේ. ඊට පස්සේ නැවත ඒක බලන් උත්සාහ කරනවා කියන්නෙම වැරදි දෘෂ්ටියක්. වැරදි ක්‍රියාවලියක්. ඉතින් ඒකට සැක කොහොමදත් ඇති වෙලා, බයක් කොහොමදත් ඇති වෙලා, අනිශ්චිතභාවය කොහොමදත් ඇති වෙලා ඒක භාවනා උපදේශේ තේරුම් ගත්තේ නැති වැඩක්ද? භාවනා කරන්න මේ අපි බලන කියන ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඒක බාර ගන්න කැමති නැත්නම් අමාරු තත්යකටපත් වෙනවා, කයත් අපහසුටපත් වෙනවා, හිතත් අපහසුටපත් වෙනවා. ඉතින් ඒක නිසා උපදෙස් දෙකක් දෙන්න පුළුවන් එකක් තමයි ආහනපානේ පේන වෙලාවේදී විස්තර සටහන් නොකිරීම මේ වෙලාව මතක් කරගන්න පුළුවන් දෙක පෙනිච්ච දේ නොපෙනීම භාවනාවේ දියුණුවක්ද කියලා දන්නේ නැතුව ඒ පිළිබඳව නැවත ඒක අලුත් වැඩියා කරගන්න නැවත බලන්න නොබලපු නොපෙනිච්ච නිසා කනගාටු වෙන්න යනවා කියලා කියන්නේ පැහැදිලි වැරදි මානසිකාරයක් නැත්නම් අයෝනිසෝ මානසිකාරයක් තිබිලා තියෙනවා. ආන්නේ දෙක හදාගෙන යන්න එතකොට භාවනාව ඉස්සරහට යයි. අපි අහමු එතකොට සක්මන් භාවනාව පිළිබඳව. සක්මන් භාවනාව මම පාදයේ වම දකුණ ගැන සිහි කරමින් සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම් පාදය පොළවට ගැටෙන ආකාරයත් වම් පාදය පොළවේ ගැටෙන ආකාරය වේ. එතන වම් හා දකුණු වෙන්න ඕන. පාදයේ ගැටෙන ආකාරය වෙන් වෙන්ව නිරීක්ෂණය කළෙමි. සිත ඉවතට යන විට සිත ඉවත්ව යන බව අවබෝධ විය. නැවතත් සක්මන් භාවනාව කිරීමට හැකි විය. මේ ගැන මම සතුටු වෙමි. කොහෙත් මේ වම දකුණ ගැන කිව්වට මොන කොහොමද පේන්නේ කියන එක ලියලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පටන් ගන්නකොටම මම මේ කියන්නේ මූල කර්මස්ථානයේ විස්තර ටික ලියා ගන්න බැරි නම් අන්තිම දවස දක්වා වුණත් ඒ වැරද්ද කෙරුවොත් මම නැවත නැවත කියනවා. මාව කෑ ගසන්න ඕනේ නම් දොඩමලු කරන්න ඕනේ නම් ඕන තරම් වල්පල් ලියන්න. කමඨහන සුද්ධ කර ගන්න ඕන නම් මූල කර්මස්ථානය පිළිබඳව ලියන්න. මේකේ මේක භාවනා යන්නේ ඒකේ වැරද්දකට නෙමෙයි මම කියන්නේ. නමුත් මූල කර්මස්ථාන නම කියන්නේ බොහෝම තියාගවන්ත වෙලා තියෙනවා. නමුත් වැටුනේ මොකද්ද නොකියනද ලෝභ වෙලා තියෙනවා. ඒකට තමයි මේ අපි ඔක්කොම මේ පෙළ ගැස්සලා හරියට මනස්කාරය යොදලා කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ රචනය සම්පූර්ණ වෙන්න නම් ආනාපානේ වැටෙනකොට මොනවද වැටුනේ? වම දකුණ කියලා වැටෙන්නේ මොනවද? ස්පර්ශ කරන්නේ මොනවද කියලා අපි අර මේ කමඨහන් වාර්තා ලිවීම පිළිබඳව පත්‍රිකාවක් දීලා තිනවා. පොඩ්ඩක් ඒක ආදර්ශයට ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ආස්වාස ප්‍රාස්වාසයේ හොඳින් දැනෙන අතර උදරයේ පිම්බීම හා හැකිලිම ද හොඳින් දැනේ. ටික වේලාවකදී හුස්ම රැල්ල ඊතා සියුම් වී නොදැනීම යන තත්වයට පත්වේ. ඉන්පසු මා කල යුත්තේ කුමක්ද? අර ඉස්සෙල් ප්‍රශ්නේමයි වෙන විදිහකට දාලා තියෙන්නේ. අරමුණ පෙනිලා නොපෙනී ගියාම ප්‍රශ්නයක් වශයෙන් නැගලා තියෙනවා. පෙනිලා නොපෙනී අනේක හොඳ දියුණුවක්. නිකන් සාමාන්‍යයෙන් කියන දිනේ අරමුණ පේනකම් කෙලස්. අරමුණ නොපෙනී ගිය කියන්නේ කෙලස් නැහැ. දැන් ඉතින් මොකද කරන්න කිව්වොත් ආයෙත් සුපර් මාකට් එකට ගිහලා කෙලස් ටිකක් අරගෙන එන්න. ඇවිල්ලා දාගන්න එකයි තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. ඉතින් ඒක දන්නේ නැත්නම් ඒක ඇත්තටම භාවනා කරන කෙනාගේ දෝෂයක් නෙවෙයි. ඒක මේ කියලා දෙන අපේ පැත්තේ දෝෂේ තමයි. අපි ඒ තරම්ම කෙලෙස් වලට ආසයි. කොහොම කරලා හරි සුද්ධ කරලා දුන්නොත් ඉතින් වහාම ටෙලිග්‍රෑම් එකක් එවනවා. ආයේ කෙලෙස් ලෝඩ් එකක් එවන්න මට නිකන් පාළුයි. හරිම කම්මැලි කියලා. මේක නැති කමඨාන් සුද්ධ කිරීමක් කියලා කියන්න බෑ මේකට. නමුත් මේවා කියන්නේ නැතුව තේරෙන්නේ නැහැ. මේකෙත් තියෙනවා හොඳට පේනවායි කියලා මොනවද පේන්නේ කියලා ලියලා. ඉතින් ඒ නිසා මට පැහැදිලිව තේරෙනවා අන්තිම වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද වැටහෙන අරමුණ විස්තර කරන්න තාම කමටහන් වார்த்தාවක් ලිවීම පිළිබඳව තොරතුරු මදි. මේ ආදුනික කෙනෙක් වෙන්න බෑ ඔය දෙන්නම ඔය ලියලා තියෙන දෙන්නම ආදුනික වෙන්න බෑ. ඒ නමුත් තාම පටන් ගන්නකොට හොඳ එකලාසයක්, පටන් ගන්නකොට හොඳ කලෙලියක්, පටන් ගන්නකොට හොඳ අදිමොක්කයක්, අවිශ්වසනීයත්වයක් ගන්න දන්නේ නැතිකම පේනවා. පළවෙනි වාක්‍යෙම හොඳට පේනවයි කියලා ලියනවා. හැබැයි මොනවද පේන්නේ කියලා ලියලා නැහැ. ඒකත් මතක තියාගන්න. එතකොට තමයි තේරෙයි. පෙනෙන වෙලාවට තියෙන කෙලස් ප්‍රමාණයවත් නොපෙනෙන වෙලාවට නෑ. ඒක සමාදම් වෙන්න පුළුවන්ද? නැත්නම් ඒකට කියන්නේ ඒකට ලෑස්ති වෙලා යන්න පුළුවන්ද කියලා බලලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාසය ප්‍රාස්වාසයේ ස්වභාවය මාහට හොඳින් දැනිනි. ප්‍රාස්වාසයේ කෙලවර සිත කයින් ගිලිහෙන බව දැනේ. එවිට කයෙහි කයෙහි ගැස්මක් ඇතිවේ. මේ ආකාරයට විනාඩි 20ක් පමණ භාවනාවෙහි යෙදිය හැකි වූයෙමි. ඇතැම් විට ශාරීරික වේදනා දැනුණු අතර ඒ පිළිබඳ සිත යොමු කර අනිත්‍ය මෙනෙහි කිරීමේදී වේදනාව පහවයයි. ස්වාමින් වහන්ස ප්‍රාශ්වාසයේ කෙලවර ආශ්වාසයේ මුලදී ඇතිවන මෙන් ගැස්මල් ගැස්ම සිතත් කයත් අතර වෙන්වීම දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඊළඟට තියෙන සක්මන් භාවනාව. නෑ ඒ වගේ හදිස් වෙන්න එපා. ඒ වගේම ඔය කයේ දැනෙන වේදනා අනිත්‍ය මෙනෙහි කරන දේවල් මොකුත් එපා වේදනා වේදනාව වශයෙන් මෙනෙහි කරන්න දැරිය නොහැකි නම්. එහෙම නැතුව අපි මේ හිතෙන් කය වෙන් වෙනව බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න හදනවා කියවන්න ගත්තොත් භවනා අවුල් වෙන ගතියක් තියෙනවා. Tamanda වැටහෙන දේ කියන්න මේකෙත් අර ඉස්සල ලිපි දෙකට වැඩිය ආස්වාද ප්‍රසවාස ගැන ලියන්න පොඩ්ඩක් පෑන අරගෙන තියෙනවා. හැබැයි ලියවිලා නැහැ. ප්‍රසවාසයේ කෙලවර මෙහෙම ගැස්මක් ඇති වුණා කියලා තියෙනවා. මිසක්කා ආස්වාසේ ප්‍රසවාසයේ මූලික සටහනක් හෝ ආකාරයක් හෝ ස්වභාවක ලක්ෂණයක් ඕ ලියවිලා නැහැ. ඉතින් ඒ ටික තියෙනවනම් මට දෙන්න පුළුවන් සහතිකයක් වැඩිහිට බහිනකොට විශ්වාසය පළ වෙයි. මූලික අරමුණ විස්තර කර ගන්න බැරි නම් එහෙම නැත්නම් ඒක පේන්නේ නැත්නම් ඒ යෝගාවචරයට එන්න ඕනේ අදිමොක්කේ විශ්වාසයේ අවිශ්වසනීයත්වයේ නැතිකම එන්නේ නැහැ. ඉතින් ඒක ඇති කරන්නයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමට ගොනුවක් දෙන්න බලන්නේ, එලියක් වටන්න හදන්නේ. ඉතින් පළවෙනි දවසේ මම මේව කතා කරන්න මට ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම දන්නවා හැම කෙනාම හැම කෙනාට මේක බරපතල වැඩි හරියට කමටාන් වතාවක් ලියන එක. නමුත් වින කරන්න ක්‍රමයක් නැති නිසා අපි ඒකට පොළඹවනවා. දවස් දෙක තුනක් යයි. දවස් දෙක තුනක් ගියාට පස්සේ මම හිතනවා මේක තේරුම් ගනී කියලා. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස සිතමින් දෙපා සක් සක්මනෙහි යොදවන විට විනාඩි දෙකක් තුනක් අතර කාලයකදී සිතට වෙනස් සිතුවිලි ගලාගෙන ආවේය. එහෙත් එය මට වහා සිතට දැනුණු අතර නැවතත් ඉක්මනින් දෙපා වෙත සිතගෙන ආ හැකි විය. මේ තුනේම බලන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ නොලිය පිටපයින් හැදී. ඊගාව එකක් කියවන්න බෑනේ. ඊගා ලිපියක් කියවන්න බෑනේ. මූල කර්මස්ථානයේ විස්තර කියවන්නේ නැතුව වටවලල් යන යට හිතවිලි ආවා. අරක මේක කිව්වට මේක නිසා මම හිතනවා මේ ලියන කෙනාටත් වැඩිය අහගෙන ඉන්න කට්ටිය හොඳට මතක තියන්න. මෙතන තමයි මේ සැකේ. මෙතන මේ කළු ලපයක් දාගත්තොත් මූල කර්මස්ථාන විස්තර නොකර අනිවාර්යයෙන් ඉස්සරහට යනකොට බයක් තැකක් අසරණ ගතියක් එනවා. කරුණාකර බලන්න. පුළුවන්කමක් තියෙනවා නම් මොකද්ද මේ වම දකුණ කියලා වැටහෙන්නේ කියලා. එතකොට මේ ලියපෙකන කැමැතිද තභාවට ඉදිරිපත් කරන්න මේ වැටහුනේ කොහොමද කියලා වම වෙලාවේ දකුණ නෙවෙයි කියලා. දකුණ වෙලාවේ වම නෙවෙයි කියලා වැටුණ හැටි ප්‍රකාශ කරන්න කැමැති සභාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල මෙනෙහි කරමි. ආස්වාස හා ප්‍රාස්වාස හුස්ම රැල්ල නිරීක්ෂණය කරන විට හුස්ම වේගවත් බව, දිග බව, හා කෙටි බව වැටහුණි. ටික වේලාවක් මෙසේ නිරීක්ෂණය කරන විට අවට පරිසරයේ ශබ්දයක් ඇසුන අවස්ථාවවලදී හිත හුස්ම කෙරෙහි පවත්නා අවධානය බිඳ වැටිනි. එවන් අවස්ථාවල ශබ්දයක් ඇසුන බව හඳුනාගෙන ශබ්දයක් ශබ්දයක් යයි මෙනෙහි කළ විට නැවතත් හිත මුල් අවස්ථාවට පැමිණ හුස්ම රැල්ලේ ආස්වාස ප්‍රාස්වාසය දැනී ගියේය. මෙසේ ටික වේලාවක් මෙනෙහි කරන විට ආස්වාස ප්‍රාස්වාසය නොදැනී ගියේය. එම අවස්ථාවේ නිදිමත ස්වභාවයක් නැති බව හොඳාකාරව දනිමි. මෙම ගැටලුව විසඳාගෙන භාවනා අරමුණෙහි හිත පවත්වාගෙන යෑමට උපදෙස් පතමි. මේ ගැටලුව කියන එක නිර්වචන වෙලා නැහැ. යන විදියට භාවනා යන්න මට බාධාවක් වැටෙන්නේ ගැටලුවක් කියලා අදහස් කරලා තියෙනවා මොකද්ද ගැටලුව කියන එක මේ රචනයේ කිව්වට අහුවෙන්නේ නැහැ කැමැති දේ නේ රචනයේ ලියපෙකනා මොකද්ද මෙතන තමයි ගැටලු උනේ කියලා පොඩ්ඩක් අපිට ඉඟියක් දෙන්න නැත්නම් සාකච්ඡා කරන්න අමාරුයි මම එලිපේ එලිපෙකනාට බාර දෙන්න මේකෝ මේ ගැටලුව කියන්නේ ඉතල වාක්‍යයේ ප්‍රශ්නේ තියෙනවා මට තේරෙනවා. නමුත් මේකේ අන්තිමට තියෙන්නේ මේ ගැටලුවට සාහිතික එකක් නෙමෙයි. මේ ගැටලුව විසඳලා දෙන්න කියනවා. මොකද්ද ගැටලුව කියලා නෑ. හැබැයි අනික් ලිපි තුනට වඩා ආස්වාද ප්‍රසවාසය පිළිබඳ කෙටි සටහනක් තියෙනවා. හැබැයි මේ ආස්වාසයේදී දිගද කෙටිද ආස්වාසයේදී ගොරෝසුද සියුම්ද කියන එක නෑ. දෙකටම පොදුවේ ආනපාන පිළිබඳ තොරතුරු තියෙනවා. මේ තමයි ඒ තාම කලෙලියක් නැතිකම ලකුණු. ඒ නිසා හොඳට කියන්න ආස්වාසිය මෙනේ කර ආස්වාසිය මෙහෙමයි ප්‍රසවාසිය මෙනේ කර ප්‍රසවාසිය මෙහෙමයි කියලා මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් අද බලාපොරොත්තු වෙන්න බෑ. ඇත්තටම පළවෙනි දවසේ බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඒකයි මේ කමඨාන් සුද්ධ කරනකොට මේ කමඨහන ලැබිලා තියනවාද? වාර්තාවක් ලියන්න මූලික දැනුම තියනවාද කියලා දැනගන්නේ ඒකෙන් තමයි. මේකේ අර දෙකට වැඩිය පොඩ්ඩක් තොරතුරු තියෙනවා. හැබැයි දෙකම එක මල්ලේ දාලා තියෙනවා. ආශාස වීමයි ප්‍රසාස වීමයි කියලා වෙන් කරලා නැහැ. අන්න ඒකත් ඉදිරිපත් කරන්න. ඒ වගේම අනිත් දවසේ කියන්න මොකද්ද මෙතන තියෙන ගැටලුව කියලා. එතකොට මම ගන්නවා ප්‍රශ්නේ. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නේ. කැමති නම් මේ වෙලාව අත උසලා මේ මයික් එක ඉල්ලන සටහන් කරන්න, සඳහන් කරන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසාන ලිඛිත ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව පුරුදු කරමි. හුස්ම රැල්ල සිහින්ව ගොස් නිසංසල වරහන් ඇතුලේ කාම් ස්ටේට් එකට ඉක්මනින් මා පැමිණේ. එවිට මා පර්යංකයේදී ශරීරයේ පොළව සමග ගැටෙන තැන් නිරීක්ෂණය කළෙමි. පෙරදී මෙහි ඇතිවන අධික වේදනාව ඉවසිය නොහැකි නිසා මගේ සිත નિરાයසෙන්ම කාම් ස්ටේට් එකට පැමිණේ. ඔබ වහන්සේගේ කමඨහනෙන් ඌයේ පොළව සමග ගැටෙන ශරීරය දන ආදී ප්‍රදේශ වඩා හොඳින් නිරීක්ෂණය කරන ලෙසය. මා එසේ කෙරුවෙමි. දැන් මාහට ශරීරයේ ගැටෙන තැන් තදගතියේ විවිධාකාරයෙන් නිරීක්ෂණය කිරීමට පුළුවන්. වරක මේ තදගතිය පොළව දෙසට කිඳා බහින ලෙසද වරක උඩට මතුවන ලෙසද තවත් වරක විහිදී යන ලෙසද නිරීක්ෂණය කරමි. එකම තැන මේ විවිධ වෙනස පෙනේ. දැන් මාගේ සිත වෙනදා මෙන් කාම් ස්ටේට් එකට නොයයි. මට අවශ්‍ය වූ විට කාම් ස්ටේට් වලටත් ශරීරයේ නිරීක්ෂණයත් මට සමසමව කළ හැක. නමුත් ස්වාමින් වහන්සේ සක්මනේදී මන් නිරීක්ෂණය කිරීමට හැක්කේ තද ගතිය කෙමෙන් পায় දිගේ ගොස් ද්‍රවණ දියර වගේ ගොස් තද ගතිය මාරු වී ඇඟිලි දෙසින් නවතින බවයි. මෙහිදී මට කාම් ස්ටේට් එකට යාමට හැකිය. අවස්ථා දෙකම මට වෙනස් වන ආකාරයෙන් පැහැදිලිව පෙනේ. මට භාවනාව දියුණු කිරීමට කරුණාකාරුණිකව කමටහනක් දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්ක විස්තරේ තරම්ම කලෙලියක් නැහැ සක්මණේ විස්තර. දෙකම එක ආහාරي ප්‍රශ්න දෙකක් නගලා තියෙන සක්මණයි පරියන්කේටයි. ඉතින් මේ වගේ යනකොට ශරීරයේ දැනෙන කම්පන චංචල නැත්තම් වේදනා හෝ ওই දැන සාමකාමී අවස්ථා දෙකම එකමයි. ওই දෙක දෙකට කඩා ගන්න ගියොත් දෙකම සතිය තියෙන අවස්ථා. ඒ නිසා මේ දෙකම සම කරලා හිතන්න මේ කාචික දෙපැත්ත වා. එහා පැත්ත හැරෙවොත් මේක පේන්නේ මේ පැත්ත හැරෙවොත් ඒක පේන්නේ. ඒ නිසා මේ දෙකම තියෙනකොට සතිය තියෙනවා. පරියන්කේ යනකොට සක්මණේ ඉනකොටත් තද ගතිය, ඝන ගතිය, දියර ගතියක් තියෙනවා. ඒත් එක්කම අර සාමකාමී තත්ත්වයක් තියෙනවා. මේක හරියට මොහොතයි රැල්ලයි වගේ. මොහොතින්ම තමයි රැල්ලේ ඉන්නේ. අය රැල්ලෙන් තමයි පේන්නේ. ඒ වුණාට වතුරේ තමයි දෙකම ගතිය. මේ දෙකම එකයි කියන පැත්තෙන් බැලුවොත් තවත් හිත සාන්ත දාන්ත පැත්තට යන්නේ. අරක පේනකොට මේක වෙන්නේ මේක පේනකොට මේක පේන්නේ නැති බව හැබෑව. නමුත් මේ එකේම පැතිකඩ දෙකක් කියලා නැත්නම් සතිය තියෙන අවස්ථාවක් කියලා ලෑස්තිලා යන්න ගිහිල්ලා මේකෙදි මේ තැකේ බෝ කරන්න එපා. අනිශ්චිත ගතිය බෝ කරන්න එපා. බය ගතිය බෝ කරන්නේ නැතුව මේ හම්බ වෙච්ච එකේ කොච්චර වෙලා දෙකම සමවලලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් තමා විහිං අර එකතු කරන අනවශ්‍ය කම්පන චංචල අඩු වෙච්චාම භාවනාව තවදුරටත් තලසුණා වෙන්න tempat වෙන පැත්තට වැඩි. ඒසා මේ දෙකම එකේම පැතිකඩ දෙකක් කියලා අදහසින් හිත හදාගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. මේ ප්‍රශ්න තෝරනකොට වෙනම ඉලක්කම් හතරක් ලියලා ඇති. හම්බෙලා තියෙන ડોකියුමන්ට් එක. ප්‍රශ්න කීයක් තියෙනවද කියන්න කීයක් කමටහන්ට අදාළද කීයක් ධර්මදේශනට අදාළද කීයක් අදාළ නැද්ද කියන එක සභාගත කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ කමටහන්ට අදාළ ටික කියනවා. ඊට පස්සේ ධර්මදේශනා වෙනකොට හෙට විඳලා ඉවට අදාළ ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ලියුණොත් එහෙම අපි මෙතන අඳුනලා දීපු නැති මාත්‍රකාවල් අරගෙන එහෙම නැත්නම් කමටහන් වார்த்தාවට ගැලපෙන්නේ නැති දේවල් ඒ ප්‍රශ්න විසිකරන්න එපා. ඒ ප්‍රශ්න අතර ගෙනත් දෙන්න කියන දෙනකොට කියවලා එතනදීම දෙන්න රිමාක් එක. මේක දාන්න බෑ සභාවට. මේක දානවා. දාන්න බැරි නම් කියලා දෙන්න. මෙන්න මේ මේ පැතිවලින් මේක අංග සම්පූර්ණ වෙන්න ඕනේ නැත්නම් සභාවට ගන්න නැහැ කියන එක එක ප්‍රශ්නයක්වත් ලියනවා මන්දෝත්සහයි කරන්නත් එපා විෂ කරන්නත් එපා වැඩමුළු සංවිධානයේ විසින් එයාට කියලා දෙන්න. ඒ නිසා පෙට්ටියට දාන්න වැඩිය අතර ගෙනත් දෙන්න කියන්නේ එතකොට ටිකක් පාලනයක් තුරත ගන්න පුළුවන්. කොහමද අපි භාගයට අඩු කාලයක් අරගෙන තියෙන්නේ තව කාට හරි තියෙනවනම් ඒ කල්තබෝ ප්‍රශ්න වලට ඒවට ඌණ පූර්ණයක් කරන්න හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න හෝ එහෙම නැත්නම් වෙලාව තියෙන නිසා ප්‍රශ්න ගන්න මම තභාවෙන් ඉල්ලා සිටිනවා තියෙනවනම් එහෙම අපහැදිලි තැන් හෝ සලකා ගත්තොත් හොඳයි කියලා හිතන දේවල් සභාව ඉදිරියේ පිරිස ඉදිරියේ ප්‍රශ්නක් වශයෙන් ඉදිරිපත් කරන්නයි. හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එතකොට පැය භාගයක් වැඩිපුර ගන්නවා සක්මන සඳහා. ඊට පස්සේ අපි ඒ කියන්නේ පැය කහමාර්ග සක්මන් කාලයක් තියෙනවා. අපි තුනට රැස් වෙනවා. පරියංකේ සඳහා සාමූහික භාවනාවක් සඳහා. ඒ නිසා මෙත මෙපමණකින් පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.